වැනි පරිච්ඡේදය සැරිසරන තවුසා අභිනිෂ්ක්‍රමණයෙන් පසු මුල්ම දවස් කුමාරයා ගත කළේ කෙසේද? පසුදා සන්ධ්‍යාවේ මහා කස්සප තෙරුන්ගේ ගුහා ගඩබේ අනුකාරක සභාව රැස් වූ විට සෝපාක හිමි විමසයි. උන්වහන්සේගේ මනසේ ස්වභාවය යන්තම් අපට සිතා ගන්නට හැකිවිය. කුමාරයා තම බිරිඳත් බිලිඳාත් දෙමව්පියනුත් සිය රාජ්‍යයත් සියලු සැප සම්පතුත් හැරදා ගියා නොවේ. හිසට වහලක් නැතිව එලි මහනේ ජීවිතයට හැඩ ගැසීම හරිම උගහට වෙන්න ඇති. හැම දිනාම ආදරය කළ කුමාරයා පිටව ගිය බව දැනගත් විට කපිලවස්තුපුර හැම දිනාම එයට මුහුණ දුන් අයුරු මුලින්ම සාකච්ඡා කර හිඳිමු. බක්කුල හිමි පවසයි. ඔව් ජන ප්‍රතිචාරය කුමාරයාගේ උපත සිදු අවස්ථාවේ හැරෙන්නට අන් කිසිම විටක මා මේ තරම් ප්‍රබල ප්‍රතිචාරයක් දැක නැහැ. හැම දිනාම දැඩි කම්පනයටපත් වුණා. හරියට එක් වනම මුළු රාජධානියම හදිසි ශෝකයකට පාත්‍ර වුණා වගේ. හැම දිනාම කම්පනයෙන් නිහඬ වෙලා කුමාරයා තවදුරටත් නැහැ කියා කිසි කෙනෙකුට සිතා ගන්න බැරි වුණා. හැම දිනාම එතුමාට හරිම ආදරය කළා. මමත් දැඩි මානසික ආතතියකටපත් වුණා. අනුරුද්ධ හිමියනි, ඔබටත් එසේමයි. මා කීම නිවැරදියයි මට හිතෙනවා. ආනන්ද හිමි පවසයි. කුමාරයාගේ ඥාති සොහොයුරා පිළිතුරු දෙන්නට පෙර කල්පනාවෙන් මිදී අනතුරුව කතා කරයි. අපි හැමදෙනා තුෂ්ණිම්භූත වුණා. නන්දත් මමත් හැකිතරම් මේ විත බොමින් ගායිකාවන්ගෙන් සැනසෙන්නට තැත් කළා. නමුත් එය පිහිටක් උනේ නැහැ. දින කිහිපයක් බීමත්ව සිටියාට පසු මට වැටහුණා මේ විදියට හැසිරීමෙන් මා කුමාරයාට කරන්නේ අගෞරවයක් බව කුමාරයා කොහේදෝ කැලෑවක කැලෑ පළ මුල් කමින් ජීවත් වනවා ඇති මා අන්තිමේදී තේරුම් ගත්තා ඔහු සමහර විට සතුටින් ඇති බව එහෙම හිතුවාම මගේ ආතතිය අඩු වුණා රජතුමාත් දේවියත් Tamanගේම මැදිරිවල හුදකලා වුණා මගේ අම්මා කීවේ ඔවුන් දින හතරක් කෑමක්වත් ගත්තේ නැති බවයි. රජතුමා රාජ්‍ය කටයුතු සියල්ලම අතපසු කර දැමුවා. බද්දිය හිමි පවසයි. යශෝදරා කුමරිය හැම දෙයක්ම ඉවසීමෙන් බාර ගැනීම ගැන හැම දිනාම පුදුමයටපත් වුණා. ඈ රාහුල කුමාරයා සමග සෙල්ලම් කළේ කිසිවක් නොවුන ගානට. හදිසියේම ඈ කසාවත් පමණක්ම අඳිමින් දිනකට එක වේලක් පමණක් ආහාර අනුභව කරන්නට වුණා. මගේ මව කීවේ ඈ සයන මැදිරියේ බිම පැදුරක නිදනා බව. එසේ කලේ තම සැමියා වනාන්තරේ මහ පොළොව මත නිදාගන්නා බව දැනගෙනයි. තම සැමියා වනාන්තරේ තවුසෙකුසේ ජීවත් වෙනවා නම් තමනුත් මාලිගයේ ඒ ආකාරයටම ජීවත් වෙන බව ඈ හැම දිනාටම දැනගන්නට සැලැස්සුවා. යම් කිසි පුරුෂයෙකු තමාගේ අත පතා ආවා නම් ඈ කියා සිටියේ තමා ජීවිතයේ ඉතිරි කාලය බඹසර රකින්න බවයි. ආනන්ද හිමි පවසයි. බද්දිය හිමි කතා කරයි. මේ අවස්ථාවෙන් දේවදත්ත ප්‍රයෝජනගෙන බලයට එන්නට තැත් කළ කතාවක් මා අසා තිබෙනවා. තම සොහොයුරා සිහසුන හැරගිය බවට ඔහු කපිලවස්තුවේ උදම් අනමින් ගිය බව මිනිසුන් දැක තිබෙනවා. මේ රාජධානිය දැන් කවුද පාලනය කරන්නේ? කපිලවස්තුවේ අභිමානය කොහේ ගිහින්ද? කුමාරයාගේ තැනගන්නට කවුරුවත් පුහුණු කරලා නැහැ. මගේ සහෝදරියත් දාලා ගියා. වයස විසි නමේදී ඇ තනි මවක් වෙලා. රජවෙලා රාජ්‍යය දාලාගියා නම් කොහොම තියේවිද ආදී වචන දේවදත්ත කියා තිබෙනවා. රජතුමාගේත් දේවියගේත් ආශිර්වාද ඇතිව සිය තනතුර හැරදමා සිද්ධාර්ථ කුමාරයා අභිනික්මන් කළ බව රාජකීය පණිවිඩයක් නිකුත් කළා. දේවදත්ත ඒ ගැන පතුරවන කතා සියල්ල බොරු බවද එහි සඳහන් වුණා. රාජකීය පවුලේ ඇතුළත යම්කිසි අසමගියක් හෝ අර්බුදයක් නැතැයි සාමාන්‍ය වැසියා හිතනවාට රජතුමා කැමති උනේ නැහැ. වර්තමාන රාජ්‍ය තන්ත්‍රයට සැබවින්ම දේවදත්ත පාක්ෂික බවද ඔහු දැනුම් දුන්නා. අනුරුද්ධ හිමි කියයි. මෙය ඊ타ම නැනවත් තීරණයක්. මෙය ඊ타ම නැනවත් තීරණයක්. මෙයින් මිනිසුන් සැනසුනාසේම තවදුරටත් ව්‍යාකූලතා ඇති උනේ නැහැ. රජතුමා තම දැනුම් දීමේදී තම පුත් කුමාරයා තවුසික ඌයේ සියලු සත්වයා කෙරෙහි කරුණාවෙන් බවත් දිනක ඔහු මෝක්ෂය සොයාගෙන ඒ මග සිය මිතුරන්ටත් වැසියන්ටත් හෙලිකර පෙන්වන්නට පෙරලා එන බවත් කීවා. කුමාරයාගේ දිරිමත් තීරණයෙන් සතුටු වූ කොණ්ඩඤ්ජනම් ලාබාලතම බ්‍රාහ්මණයා කුමාරයාගේ අනාගතය ගැන නිවැරදිව අනාවැකි පළකලේ මමයි. ඔහු තම ගමන ආරම්භ කළා. කුමාරයා නිසකවම සම්මා සම්බුද්ධ බවට පත්වෙනවා. කියා එයින් මද කලකට පසු තමාත් අභිනිෂ්ක්‍රමණය කළ තවත් සහකරුවන් හතර දෙනෙකු සමග වනදහනේ තවුසන් ලෙස ජීවත් වෙන්නට ගියායයි බද්දිය හිමි පවසයි. කුමාරයා යන ඕනෑම තැනක ඔහු හා යන්නට ලකලෑස්ති වූ බොහෝ දෙනා එකල සිටියා. කපිල වස්තුවේම තරුණයින් ගණනාවක්ම සිටියා. සිද්ධාර්ථ කුමාරයා හා යන්නට කැමැත්තෙන් ඔවුන් නැවතුනේ තම දෙමාපියන්ගේ බලපෑම නිසා අනුරුද්ධ හිමි කියයි. ඔව් කුමාරයා බුද්ධත්වයට පත් වූ පසු ඒ ගමන ආරම්භ වුණා. බුරුතු පිටින් කුමාරයා හා එක් වුණා. සාමාන්‍යයෙන් රජතුමාගේ දැනුම් දීමෙන් පසු කපිලවස්තුපුරය යථා තත්වයට පත් වුණා මෙන්ම කුමාරයාගේ අබිනික්මන හැම දිනාම පිළිගත්තා. යැයි අනුරුද්ධ හිමි කියයි. මට හරියටම තේරුම් ගන්නට බැරි රජතුමා කිසිම මුරකරුවෙකු ආවතේව කරුවෙකු සේවකයෙකු නැතිව කුමාරයාට තනිවම යන්නට ඉඩදීමයි පුන්නහිමි පවසයි. කවුරුත් නොදන්නවා වුණාට කුමාරයා පිටව ගිය බව දැනගත් සැනින්ම රජතුමා කුමාරයා අනුව යන්නට ඔත්තුකරුවන් පිටත් කළා. කුමාරයාට කරදර නොකරන්නට ඔවුන්ට මදක් ඈතින් සිටින්නේයි රජතුමා අණ කළා. ඔවුන් එසේ රැඳෙමින් දිනපතාම රජතුමාට කුමාරයා පිළිබඳ පුවත් සැලකලා තමා වෙත කෙනෙක් ඇස් තබාගෙන සිටින බව කුමාරයා දැනගත්තාදැයි පැහැදිලි නැහැ. ඒ දැන සිටියත් කුමාරයා ඒ පිළිබඳව ගණනකට ගත්තේ නැහැ. ආනන්ද හිමි පවසයි. මුල් දින හතේ වාර්තා කරන්නට තරම් දෙයක් තිබුණේ නැහැ. සිද්ධාර්ථ කුමාරයා තනිවම තමාගේ තනිකඩ නව ජීවිතේ පුරා වූ සාමය සංසුන් බව රසවින්දා සතියක්ම ඔහු සුන්දර අඹ වනයේක භාවනා කරමින් තමාම ගස්වලින් නෙලාගත් ඵල රස විඳිමින් කල් ගෙව්වා සත්වෙනි දිනයේ ඔහු රජගහ නුවරම ඇවිදින්නට පටන් ගත්තා අනුරුද්ධ හිමි කතාවේ ඉතිරිය කියයි මගදී අගනුවරට ආවිට නගරයේ නොසන්සුන් බවක් ඇති වුණා සිද්ධාර්ථ තවුසෙකුගේ පිළි හැඳ සිටියත් ඔහු රාජකීය පෙළපතකින් පැවත එන්නෙකු බව නිසැකවම පෙනුණා. මේ වන විටත් රජගහනුවරට මේ පුවත පැතිරී තිබුණා. මේ නිසාම තවුසා සිද්ධාර්ථයන් විය හැකියයි මිනිසුන් සැක කළා. ඔහු දෙස බැලූ සැනකින් මේ සාමාන්‍ය තවුසෙකු නොවන බව ඔවුන් දැනගත්තා. නමුත් හරියටම මේ කවුදැයි ඔවුන් දැනගත්තේ නැහැ. මිනිසුන් ඔහුව සඳුට මහා බ්‍රහ්මට ආදරයේ දෙවිඳුන්ට ශක්‍ර දෙවිඳුන්ට පවා සම කළා. අනාගත බුදුන්ගේ පුවතින් ඔවුන් සහ මුලින්ම වශී උනේ ඔහු ගෙයින් ගේට පිඩුසිගා වඩින විටයි. ඉක්මනින්ම මේ ගැන මගධ රට රජුන්ට ආරංචි වුණා. බිම්බිසාර රජතුමා මේ ගැන විපරම් කරන්නට තම ඇමතියන් තිදෙනෙකු පිටත් කළා. මදක් විපරම් කළාට පසු දෙදෙනෙකු තවදුරටත් විමසුමෙන් රැඳෙද්දී තුන්වැන්නා පෙරලා රජතුමා වෙතට ගොස් තමන් දුටු දෙය හෙළි කළා. තවුසා ගෙයින් ගෙට පිඩුසිඟා ගොස් ආහාර ලබාගෙන පාණ්ඩව කන්ද මුදුනේ ගුහා මුව විවරයක හිඳ සංසුන්ව දන් වළඳමින් සිංහයෙකුසේ නොබියව සිටින බව ඔවුන් කියා සිටියා. කුතුහලයටපත් රජතුමා තම අශ්වරථය කැඳවාගෙන ඒ මොහොතේම තවුසා බැහැදකින්නට ගියා. අශ්වරථයට තවදුරටත් කන්ද නැගයා නොහැකි වූ විට රජතුමා එයින් බැස ඉතිරි දුර පාගමනින්ම ගියා. තවුසාගේ සංසුන් වතට ලන් වූ රජතුමා තවුසාගෙන් අවසරගෙන තවුසා ඉදිරියේ හිඳගෙන සුහද සංවාදයක් ඇරඹුවා. මේ තවුසා කෙරෙහි සහ මුලින්ම පැහැදුන රජතුමා ඇසුවේ ගරු ස්වාමීනි ඔබේ පෙළපත කුමක්ද කියා ඔබ වහන්සේ සාමාන්‍ය තාපසයෙකු නොවන බව මට පෙනෙනවා කියා සිද්ධාර්ථ කරුණාබර දෑසින් රජතුමා දෙස බලා මා ශාක්‍ය වංශයේ කිරුළ හිමි කුමරා ලෙස උපන්නා හිමාල පාමුලයි අපේ රාජ්‍යය. නමුත් මා ළඟදී මගේ උරුමය හැරදා තවුසෙකු වුණා. තව දුරටත් මේ ලෞකික දේ කෙරෙහි මගේ ආශාවක් නැහැ යැයි කීවා. රජතුමා කතා කරන්නට පෙර මොහොතක් බලා සිට මෙසේ කීවා. ශාක්‍ය වංශික මා ඔබට සැප සම්පත් වස්තු සම්පත් දෙන්නම්. මා සමග මගේ රාජ්‍යය පාලනය කරන්නට කැමැතිද? යැයි රජු ආරාධනාවක් කළා. සිද්ධාර්ථ සිනාසි මෙසේ කීවා. ඔබේ ත්‍යාග්‍යවන්ත භාවයට ස්තුතියි. නමුත් මා හැරදා ආවේ එයම තමා. නමුත් මා සොයා යන විමුක්තිය ලැබෙනතුරු වීරිය කරන්නට මා ඊට සිටිනවා. රජතුමා තවුසා ඉදිරියේ වැඳ වැටි ඔබ නිර්වාණය සෙවීමට කරන මේ වෑයම ඊතා අනර්ගයි. ඔබ ඔබේ අරමුණ සාක්ෂාත් කරගන්නා බව මට හොඳටම විශ්වාසයි. මට එක ඉල්ලීමකට ඉඩ දෙනු මැනවි. කුමාරයා ඔව් කියන්නට හිස වැනුවා. රජතුමා යලිත් කතා කළා. ඔබ වහන්සේ බුද්ධත්වයට පත් වූ විට කරුණාකර මුලින්ම මගේ රාජධානියට පැමිණෙන්න. එවිට ඔබේ දහමින් අපට යහපතක්ම වේවි. මහරජතුමනි, අපි යලිත් හමුවෙමු. මා කෙරෙහි ඔබ තුල ඇති විශ්වාසය මට ශක්තියක්. එය සැබෑ වෙන බවත් මට විශ්වාසයි. කියා සිද්ධාර්ථ කීවා. රජතුමා බැස ආචාර කර කන්ද බැස ගියා. යැයි අනුරුද්ධ හිමි පවසයි. කුමාරයා අධිගු කල රජගහනුවර රැඳුණාද? පොන්න හිමි විමසයි. නැහැ. රජතුමා වෙන්ව ගිය සැනින්ම වාගේ කුමාරයා ආයෙත් ඇවිද යන්නට වුණා. දින කීපයක්ම ඇවිද ගිය ඔහු මගදී හමු වූ තවුසන්ට කතා කරන්නට නතර වුණා. ඔහු ශාක්‍යයා නම් තවුසියගේ ආශ්‍රමයේ නතර වුණා. ඇය ඔහුට ආහාර හා ඇඳුම් පිළිගැන්වුවා. මේ හැරෙන්නට රේවත හා දත්රුම දණ්ඩික පුත්ත යන අයගේ ආශ්‍රමයන්ටද ගියා. ඒ තිදෙනාම ඔහුට කරුණාවෙන් හා ගෞරවයෙන් සැලකුවා. ආනන්ද හිමි පිළිතුරු දෙයි. ක්‍රමෙන් ඔහු ආලාර කාලාමයන්ගේ ආශ්‍රමයට පැමිණියා. ඒ කාලයේ ආලාර කාලාමයන් වෙත ගෝලයන් 300ක් සිටියා. ආලාරයන්ගේ සහෝදරයා ඈතතියා එන බෝධිසත්වයන්ගේ හැඩරුව දැක ඊටාම පැහැදුනා. ඔහු වහාම ගිහින් සැලකලා තමා ශාක්‍ය කුමාරයන් දුටු බව සුද්ධෝදන රජතුමාගේ පුත් කුමාරයා දුකින් මිදී නිර්වාණාවබෝධය සඳහා කැමැත්තෙන් මෙහි පැමිණෙනවා. අපි ඔහු සාදරයෙන් පිළිගනිමු යැයි කියා ඔහු කියා සිටියා. ආලාර කාලාම සැබවින්ම ඔහු පිළිගෙන පිරිසුදු පන් පැදුරක් මැත්තේ හිඳගන්නට සැලැස්සුවා. තරුණ තවුසා දෙස විමසිල්ලෙන් බැලුවාට පසු ආලාර කාලාම කීවා ගරු ගෞතමේනි බොහෝ කලකට ඉහත ඔබ කුමර ජීවිතේ හැරදා තපසට යන්නට සිතා සිටින බව මට ආරංචි ලැබුණා. වෙනත් රජවරුන් තම රාජධානි හැර යන්නේ වයසටපත් වූ විට නමුත් ඔහු ඊටාම තුරුණු වියේදී අභිනිෂ්ක්‍රමණය කර තිබෙනවා කියා පාලකයන් හා ඔවුන්ගේ ක්‍රියාවන් අස්තීර දේ හැටියටයි මට පෙනෙන්නේ. අවසානයේ ඒ සියල්ල නැසී යනවා. ඉතින් මම නියම සතුට සොයා යනවා. යැයි කුමාරයා පිළිතුරු දුන්නා. ඊළඟට ආලාර කාලාම කීවා ඔබට මෙහි වෙසෙන්නට පුළුවන්. මගේ ඉගැන්වීම් කෙසේදයත් බුද්ධිය ඇති මිනිසෙකුට වැඩිකල් නොයා එය ප්‍රගුණ කර ප්‍රායෝගිකව යොදාගෙන මා වාගේම තත්වයකට පත්වෙන්නට හැකිය කියා කුමාරයා ආලාර කාලාමගේ වදන් සිතා බලා තේරුම් ගත්තේ මේ උගත් ගුරුන් තම ඉගැන්වීම් ප්‍රගුණ කර ඇත්තේ තමාගේම අත්දැකීම් වලින් මිස ශ්‍රද්ධාවෙන් හෝ භක්තියෙන් නොවන බවයි. මට මේ ලොව ලෞකිකව ලැබිය හැකි හැම දෙයක්ම ලැබුණා. නමුත් සදාකාලික දෙය සොයා යන මට ඒ කිසිවක් දැන් පළක් නැහැ. සිද්ධාර්ථ පිළිතුරු දුන්නා. ඔබ මා ඔබේ ගෝලයෙකු ලෙස බාර ගන්නවාද? යැයි සිද්ධාර්ථ ඇසුවා තවුසනි මා ඔබව පිළිගන්නම් මා වටහාගත් දෙය ඔබටත් කියා දෙන්නම් අවබෝධයට පැමිණීමට ඔබම වීරිය ගත යුතුයි කියා කීවා ප්‍රත්‍යක්ෂය මත පදනම් වූ උගන්මක් සොයා ගැනීම ගැන කුමාරයා සතුටු වුණා මෙය තමාටම අත්දැකිය හැකි දෙයක් තමාගේම ශක්තියෙන් සොයාගන්නා සත්‍යයක් තමාගේම පුද්ගලික ගවේෂණයට ආදේශ කළ හැකි දෙයක්. ඔහු ආලාර කාලාම ඉදිරියේ නැමී වැඳ ඔහුගේ ගෝලයෙකු බවට පත් වුණා. යැයි ආනන්ද හිමි පවසයි. සිද්ධාර්ථ තවුසාට ආලාර කාලාම ඉගෙන් වූයේ මොනවාද? පොන්න හිමි විමසයි. ඔහු කුමාරයාට කීවේ මුලින්ම කළ යුතු දේ පංච නීවරණ ඉවත් කළ යුතු බවයි. මෙය මනස සංසුන් කරයි. පිටත දෙයින් කැළඹීම වලකයි. මේ නීවරණ නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුච්ච හා විචිකිච්ඡා ආදියයි. මේ පංච නීවරණ ඉවත් කළ හැකි දැයි ගුරුන් කුමාරයාගෙන් ඇසුවා. වඩාත් අපහසුවකින් තොරව තමාට එය කළ හැකි බවට විශ්වාසයයි සිද්ධාර්ථ පිළිතුරු දුන්නා. තමා තවුස්දම් රකින්නට ආවේත් මේ හේතුම් නිසාම බව ඔහු කියා සිටියා. ආලාර කාලාම අනතුරුව ඔහුට කීවා හුදෙකලා වී මෙම අකුසල් ඉවත් කරන්නට සිත එකඟ කරගන්නට කියා. ඒ නීවරණ සිඳීමෙන් ඇතිවන ප්‍රීති සුඛ අත්විඳින්නට කීවා. මේ තමා ඔහුගේ මුල්ම භාවනා අභ්‍යාසය. මෙය ප්‍රගුණ කළ විට තවත් දේ කියා දෙන්නම්. යැයි ආලාරකාලාම කීවා. සිද්ධාර්ථ හුදෙකලාවී මේ ක්‍රමය ප්‍රගුණ කරන්නට ගියා. ඊතා ඉක්මනින්ම එසේ කරන්නට ඔහුට හැකි වුණා. ගුරුතුමා වෙත ගොස් ඒ ගැන කීවාම ගුරුතුමා දෙවන අදියරත් ඊළඟට එය ප්‍රගුණ කළ විට දෙවැනි අදියරත් අනතුරුව හතරවැනි අදියරත් උගන් වූයේය. සිද්ධාර්ථ ඒ සියල්ල ප්‍රගුණ කළා. සති කීපයකින් මුල්ම ධාන ත්‍රිත්වය ප්‍රගුණ කර ඒ ධාන තත්වයන්ට පත්වන්නට ඔහුට හැකි වුණා. සතරවැනි ධ්‍යාන තලයට පැමිණි විට ආලාර කාලාම කුමාරයා අමතා ඔබ ධ්‍යාන තලවලට පැමිණියා ප්‍රථම ධ්‍යානයේ ප්‍රීති සුඛ අවස්ථාවටපත් වුණා මේට පෙර අත්විඳි සියලු විඳීම් වලට වඩා එය සුවදායක බව ඔබ තීරණය කළා දෙවැනි ධාන තලයට පැමිණි ඔබ සිතුවිලි වලින් ඔබට අලුත් හැඟීම් සොයා ගොස් සමාධිගත වීමෙන්ම පමණක් ප්‍රීති සුඛ අත්විඳා තුන්වැනි ධානයේදී ප්‍රීතිය අභිබවා සම්මා සතියෙන් හා විසුද්ධියෙන් ඔබේ මුළු සිරුරම ප්‍රමුදිත තත්වයට පත් වුණා සතරවැනි ධාන තත්වයට පත් වූ විට ඔබේ මනස පුරා ඕයේ උපේක්ෂාවයි මෙහිදී වේදනාව හෝ සතුට ඔබට දැනෙන්නේ නැහැ. මනස සම්පූර්ණයෙන් පාලනය කරන්නට ඔබට හැකි වුණා. දැන් ඔබට එයිනුත් ඉහළ භාවනා අවස්ථාවන්ට යන්නට හැකියි. ඊතා කෙටි කාලයකින් තම භාවනා ක්‍රමය අන්තයටම ඉගෙනීම පිළිබඳ සිද්ධාර්ථ කෙරෙහි ඊටාම පැහැදුනා. මෙතෙක් ඔබ උගත් දෙයින් ඔබට පසිදුරන්ගේ ලෝකයෙන් ඔබට යා හැකියි. නමුත් ඔබගේ මනස තවම තිබෙන්නේ රූප ලෝකයේයි. දැන් ඔබ මනස වර්ධනය කළ යුත්තේ අරූප තලවලට යාමටයි. ඒ ඔබට යාහකි උපරිම తත්වයයි සතුටෙහි උපරිම తත්වයයි. දැඩි උනන්දුවෙන් කුමාරයා ආලාර කාලාමගෙන් ඇසුවේ මා කෙසේ මේ අරූප තලවලට යන්නද කියායි. සියලු රූප සංකාර සීමා සහිත බැවින් අරූපතල ආකාශය සේම අනන්තයි. දැන් ඔබ අවකාශය ගැන පූර්ණ අවධානය දිය යුතුය. එහි අවසානය දකින්නට හැකිදැයි එය ගවේෂණය කළ යුතුය. මේ සඳහා මුලින් කළ ආකාරයට ධානතල සතරට කෙමෙන් ඉහළට ගමන් කර එයිනුත් ඔබට අවකාශයට යා යුතුය. ගුරුතුමා පිළිතුරු දුන්නා. බුද්ධ චරිතය ගවේෂණයේ මේ අධියරට ආවිට රහතුන් වහන්සේලා ඒ ගැන මෙනෙහි කරද්දී ආනන්ද හිමි මොහොතකට නතර වෙයි. අප හැමත් ඒ අත්දැකීම් ලැබූ නිසා කුමාරයා ඒ ඒ අවස්ථාවන්හිදී මුහුණ පෑ අපහසුතා අපට සිතාගත හැකි මහා කච්චායන හිමි පවසයි. ඔව් සිද්ධාර්ථ ගුරුන් තමාට පෙන්වා දුන් ආකාරයට යලිත් භාවනා කරන්නට පටන් ගත්තත් අවකාශයේ අවසානය සොයාගත නොහැකි නිසා එයම ප්‍රහෙලිකාවක් වුණා. ආලාර කාලාමට මේ ගැන කීවාම ඔහු මෙසේ තේරුම් කළා. ඔබ අවකාශයත් රූපතලසේම සීමාවක් තුලයි ඉන්නේ. එය වැරදි. මා ඔබට අවවාද දෙන්නේ යලි අවකාශය විඤ්ඤාණය බවට පත්වෙන තැනට ගොස් එයින් ඔබට යන්නටයි. තමාලද උපදෙස් අනුව සිද්ධාර්ථ වෑයම් කර තම ගවේෂණයේදී විඤ්ඤාණයට හැඩයක් නැති බවත් මේ නිසාම එයින් ඔබට ඇත්තේ ආකින්චඤ්ඤායතන භූමිය බවත් වටහා ගත්තා. සිද්ධාර්ථ ඔබට උගන්වන්නට මා වෙත වෙන දෙයක් නැහැ. මා සමග එක්ව අන් අයටත් මෙය උගන්වන්නට නතර වෙන්න. එවිට ඒ අයටත් එම ආකින්චඤ්ඤායතන తত্ত্বය අත්විඳිය හැකි. ගුරුතුමා ඉල්ලා සිටියා. සිද්ධාර්ථ තමාගේ හුදකලා ස්ථානයට ගොස් මේ ඉල්ලීම ගැන සිතා බැලුවා. තමා මෙතෙක්ලත් ධ්‍යාන තත්වයන් සියල්ලම తాවකාලික අවස්ථාවන් බව ඔහු තේරුම් ගත්තා. ඒ තලයන් කතරම් ප්‍රමෝදිත වූවත් සතුටු සහගත වූවත් ඒ తాවකාලික තත්වයෙන් පසු යලි මේ ලෞකික ලෝකයටම පැමිණ ඉඳුරන්ගෙන් බැඳෙන්නට ගැටෙන්නට සිදුවෙන බව කුමාරයාට වැටහුණා. දුක සදහටම නැති වූ තැනකට තමා නොපැමිණිය බව කුමාරයාට තේරුණා. බද්ධිය හිමි පවසයි. මෙම අවබෝධය සිද්ධාර්ථ ආලාර කාලාමට වාර්තා කළ විට තමා උගද්දේට ගුරුතුමාට කෘතගුණ දක්වා තම අවසාන පිළියම සොයා යා යුතු බවත් හෙළි කළා. ඔබ ඒ විසඳුම සොයාගත් විට පෙරලා පැමිණ මටත් එය උගන්වන්න. යැයි ගුරුතුමා එල්ලා සිටියා. ඍෂිවරයා සිද්ධාර්ථ සමග අවංකවයි කතා කළේ. සිද්ධාර්ථ ඍෂිවරයාගෙන් සමුගෙන අසපුවෙන් නික්මුණා. පොන්නහිමි පවසයි. පිළියමක් සොයමින් මුළු ජීවිතයම කැපකළ ඔහු තම පැනයට අර්ධ විසඳුමක් ලැබ නවතින්නට අකමැති වුණා. ඇත්තමයි මගේ ඥාති සොහොයුරා සියල්ලකම නිවීමේ මාර්ගයේ සෙව් කෙනෙක් අදිෂ්ඨානයක හිටියොත් ඔහු කිසිසේත්ම පසුබට වූයේ නැහැ. සාමාන්‍ය කෙනෙක් මේ ආලාර කාලාම ඉගැන්වූ ධාන තලවලට සමවැදීමෙන් සෑහීමකට පත් වෙනවා. නමුත් සිද්ධාර්ථ මේ දුක සම්පූර්ණයෙන් නිවීමේ මාර්ගය සොයා නොගෙන නවතින අයෙකු නොවේ. එයට මෙහා වූ කිසිම දෙයකින් ඔහු සෑහීමකට පත්වන්නේ නැහැ යැයි අනුරුද්ධ හිමි කියයි. ඉතින් සිද්ධාර්ථ යලිත් මගට පිළිපන්නා. අන්තිමේදී සත් සියයක් ගෝල පිරිසක් සිටින උද්දකරාම පුත්තගේ ආශ්‍රමයට ඔහු පැමිණියා. ඔහු උද්දකරාම පුත්ත වෙතට පැමිණ මිතුර මාත් ඔබේ මේ ජීවත්වන ආකාරයට ජීවත්වීමට කැමැති යැයි කියා සිටියා. ආලාර කාලාමසේම උද්දකරාම පුත්‍රද උණුසුම් අයුරින් ඔහුව පිළිගෙන භාවනා ක්‍රම ගැන කියා දුන්නා. සිද්ධාර්ථට පුදුම සිතුනේ උද්දකරාම පුත්ත වෙත තිබූ භාවනා ක්‍රම හා ආලාර කාලාමගේ භාවනා ක්‍රම අතර වෙනසක් නොතිබීමයි. දෙදෙනාම ධානතල හතර ඔස්සේ තම සිසුන් කැඳවාගෙන එයින් ඔබ්බටද ගෙන ගියා. එකම වෙනස ඔවුන් දෙදෙනා නැවතුන තැනයි. ආලාර කාලාම ආකින්චඤ්ඤායතනෙන් නැවතුන අතර උද්දකරාම පුත්ත නේව සංඥානා සංඥායතනය නම් අවස්ථාවකට ගියා. උද්දකරාම පුත්ත සිද්ධාර්ථට මේ තලයට පත්විය හැකි ආකාර කියා දුන්නා. බෝධිසත්වයින් එයිනුත් ඔබ්බට මනස හසුරුවා භාවනා කළා. ඉක්මනින්ම සිද්ධාර්ථ මේ ආකින්චඤ්ඤායතනයටත් නේව සංඥා නා සංඥායතනයටත් අවතීර්ණව මම මේ වටහා ගත්තෙමි යැයි දැනුම් දුන්නා මා මේ පිළිවෙත හා මාර්ගය දුටුවා නමුත් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ මාර්ග ප්‍රමාණවත් නොවන බව සිද්ධාර්ථ තේරුම් ගත්තා. අනුරුද්ධ හිමි පවසයි. මම දන්නා හැටියට උද්දකරාම පුත්තත් තම ආශ්‍රමේ සිද්ධාර්ථයන්ට ගුරු තනතුරක් පිළිගැන්වුවා. උද්දකරාම පුත්ත මෙම තනතුරට ඇවිත් තිබුණේ තම පියා වූ රාමගේ උගත් දෙයිනුයි බක්කුල හිමි කියයි සිද්ධාර්ථ එයද කෘතඥව ප්‍රතික්ෂේප කළා නමුත් මාමගේ ගවේෂණයේ ඉදිරියටම යා යුතුය සිද්ධාර්ථ කියා සිටියා මා නේව සංඥා නාසඤ්ඤායතනයේට එළඹියත් පෙරලා මේ ඉඳුරන්ගේ ලෝකයටම ආවා මා සෙවූ දෙය මට ලැබුණේ නැහැ මා සොයන්නේ විමුක්තියයි නිර්වාණයයි මට උවමනා පෙරලා නොයන තැනට මාර්ගයයි කාරුණික ගුරුතුමා තම ආශිර්වාදය දුන් පසු සිද්ධාර්ථ උද්දකරාම පුත්ත සමග ගත කළා මාස කිහිපයක් අවසානයේ යලිත් තම ගමන ඇරඹුවා ආනන්ද හිමි පවසයි. සිද්ධාර්ථ මේ වන විට අසහනයට පත්ව ඔහුගේ ධෛර්යය හීන වී තිබෙන්නටත් ඇති. මේ ලොව පිළිගත් ගුරුන් කෙරෙහි සිද්ධාර්ථ බොහෝ බලාපොරොත්තු තබා සිටින්නටත් ඇති. නමුත් මේ අයට දුක නිවීමේ අවසාන පිළියෙමට පිළිතුරක් දී ගන්නට නොහැකි වුණා. මහා කච්චායන හිමි ප්‍රකාශ කරයි. ඔහුට ඕනෑ උනේ නිවන පමණමයි. කීප වතාවක්ම සමිඳුන් මට ඒ ගැන සඳහන් කළා. මේ මුල්ම ගුරුන් දෙදෙනාටම හැමදාටම කෘතවේදී බවත් සඳහන් කළා. භාවනාවෙහි මුල් තලයන්ට පත්වීමට මේ දෙදෙනා සෑහෙන උදව්වක් කළා. ධාන පිළිබඳව ඔවුන්ගෙන් ලද උපදෙස් රහිතව ඔහුට තව බොහෝ කාලයක් අත්හදා බැලීම් කරමින් කල් ගෙවන්නට ඉඩ තිබුණා. ආනන්ද හිමි පවසයි. උද්දකරාම පසුගෙන් සිද්ධාර්ථ ගියේ කොහේද? පුන්න හිමි විමසයි. ඔහු ඔහු මගධ රාජධානිය ඔස්සේ ගමන්ගෙන උරුවේලයේ සේනානී ගම්මානයට එළඹියා. මේ අවට ස්වභාවික පරිසරය ඔහුගේ සිත් ගත්තා. මේ නිවන් මඟ සෙවීමට උචිත පරිසරයකයි තීරණය කළා. ආනන්ද හිමි පිළිතුරු දෙයි. මේ අවධියේ මගධරට බොහෝ තවුසන්ගේ හා අත්තකිල මතානු යෝගීවරුන්ගේ මධ්‍යස්ථානයක්ව තිබුණා. වේහාර පද්ධතියේ බෑම්වල පලින් පල පිහිටි ගුහාවල ඔවුන් අරක් ගත්තා. මේ යෝගීවරුන් සිටුවේ තම සිරුර හා ඉඳුරන් Tamanගේ සතුරන් ලෙසයි. විමුක්තිය සොයා ගැනීම සඳහා සිරුර අභිබවා මනස පාලනය කරමින් කටෝරව සිරුරට පෝෂණයක් නොදී නොයෙකුත් වදදීමෙන් ඔවුන් කාලය ගත කළා. මෙවන් තවුසන් සිටි තැනකට ගිය සිද්ධාර්ථ ඔවුන්ට එකතු වුණා. අල්පේච්ච ජීවිතයක් ගත කිරීමට තමාම මේ අයගෙන් ගුරුහරුකම් ලැබිය යුතුයයි ඔහු සිතුවා අනුරුද්ධ හිමි පවසයි. කොණ්ඩඤ්ඤ තවුසාත් අනෙක් තවුසන් හතර දෙනාත් මේ කණ්ඩායමේම කොටසක් නොවේද? සෝපාක හිමි විමසයි. නැහැ. නමුත් මේ කාලයේ ඔවුන් උරුවලාව පසු කර පිඬු සිඟා යමින් සිටියා. උපාලි හිමි කතාව ආරම්භයි. වනාන්තරයේ ළඟදී ලැබුම් ගන්නට ආ අලුත් තරුණ තවුසා ගැන ඔවුන්ටත් අසන්නට ලැබී තිබුණා. මේ සිද්ධාර්ථ විය හැකියයි සිතා ඔවුන් ඔහු වෙතට ආවා. ඔහුව සොයාගත් පසු කොණ්ඩඤ්ඤ තවුසා සිද්ධාර්ථ ඉදිරියේ නැමී වැඳ වැටි දෙපා අල්ලා කීවා මා වසර 30කට ආසන්න කාලයක් මේ මොහොත එනතුරු බලා සිටියා ස්වාමීනි කියා ඔබගේ අනාගතය පිළිබඳ අනාවැකි කියූ බ්‍රාහ්මණයින්ගෙන් එක් අයෙකු මමයි මා මගේ සංගයින් වන බද්දිය වප්ප මහානාම හා අස්සජි සමගයි පැමිණියේ ඔබ වහන්සේගේ අභිනික්මන ගැන ඇසූ මොහොතේ පටන්ම මමත් තවුස්දම් රකිමින් මේ අයටත් එසේ කරන්නයි කියා ඔබ වහන්සේ එනතුරු බලා සිටියා ස්වාමීනි ඔබගේ සැලකිල්ල මා අගය කරනවා. ඔබත් මමත් අපි හැමෝමත් බලාපොරොත්තු වන නිවන ලබන්නට මම හැම වෑයමක්ම ගත්තා. සිද්ධාර්ථ පිළිතුරු දුන්නා. මට තවදුරටත් රජ කුමාරයෙකුසේ අමතන්නට එපා. තවදුරටත් මා ඒ තැනැත්තා නොවේ. ගරු ස්වාමීනි ඔබගේ අවසරය ඇතිව අපි ඔබට උවටැන් කරමින් ඕනෑ උපාකම් සපයන්නම්. ඔබ නිර්වාණය සාක්ෂාත් කරගන්නා බව අපට තහවුරුයි. ඔබ ඒ මෝක්ෂයටපත් වූ විට ආරම්භයේ පටන්ම ඔබ ඒ දෙසන ධර්මය අසා දැනගන්නට අපි කැමැත්තෙන් සිටිනවා. කොණ්ඩඤ්ඤ පිළිතුරු දුන්නා. බෝධිසත්වයින් නිහඬව හිසවනා අනුමැතිය පල්ල කළා. අනතුරුව ඔවුන් පිඩුසිඟා වැඩියා උපාලිහිමි කියයි. පෙරලා නැවතුමට ආ ඔවුන් පිණ්ඩපාතය බෙදා හදා ගත්තා. කුමාරයා හුදකලාව වනයේ ගස් සෙවනකට ගියා. ගස මුල රොඩු බොඩු ඉවත් කර තම පැදුරු කඩ බිමෙලා ඒ මත හිඳ වසර 5කට අධික කාලයක් ශරීරයට දුක් දුන්නා. කුමාරයා අප කලින් කීවාසේම කරනා හැම දෙයක්ම අන්තයටම කරන කෙනෙක්. ඔහු ආලාර කාලාම හා උද්ධකරාම ආශ්‍රයේදී ඇතිකරගත් උනන්දුවෙන් මේ දුෂ්කර ක්‍රියාවන් ඇරඹුවා. ශරීරය සහ මුලින්ම පාලනය කිරීමෙන් මනස පාලනය කළ හැකිය යන මතයේ ඔහු එල්බගෙන සිටියා. මෙසේ මනස පාලනය කිරීමට නොයෙකුත් භෞතික ක්‍රම ඔහු උපයෝගී කරගත්තා. ආශ්වාස ප්‍රාශ්වාස පාලනය කළා. තම දිව උඩුතල්ලට තද කරගෙන සිටියා. දැඩිවම කුසගිනි දැනෙද්දී निराආහාරවම සිටියා. පුන්න හිමි පවසයි. හිට දින මම මහා සීහනාද සූත්‍රය දේශනා කරන්නම්. ආනන්ද හිමි පවසයි. මෙය සිද්ධාර්ථයන් තම වදනින්ම අත්තකිල මතානු යෝගීව දුෂ්කරක්‍රියා කළ හැටි විස්තර කළ ආකාරයයි. එහෙමනම් අපට මෙම සාකච්ඡාව එයින් පසු කළ හැකිවේවි. මහා කස්සප හිමි යෝජනා කරයි. රහතුන් වහන්සේලා මහා කස්සප හිමියන්ගේ එම යෝජනාවට එකඟ වෙති. නැගිට මේ ගුහා ගර්භයෙන් පිටවන්නට සැරසෙති. පසුවදා අලුයම රහතුන් වහන්සේලා 500ක් දෛනික කටයුතු ආරම්භයට එක් රැස් වෙති. මහා කස්සප තෙරුන් සභාව කැඳවා ආනන්ද හිමියන්ට දේශනයට ආරාධනය කරයි. ආනන්ද හිමියන්ට උදව් කිරීමට මෙන් සෝපාක හිමි සැදී පැහැදී සිටී. ආනන්ද හිමි මෙසේ අරබයි. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහි නුවරින් බැහැර නගරයට බටහිරින් වූ වන ලැබෙහි වාසය කරයි. මේ සමයෙහි තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය තමා කෙරෙහි ඇතැයි ප්‍රකාශ කරද්ද සෙනග අතර සීහනාද කරද්ද ශ්‍රේෂ්ඨ ධර්ම චක්‍රය පවත්වද්ද මේ ඒ තථාගතයන්ගේ දශවිධ වූ තථාගත බලයන්ය මම අංග හතරකින් යුක්ත වූ බඹසර වීරියය කළමි දනිමි තපස් ඇත්තෙක්ව තපස් ඇත්තෝන් අතර උතුම් විමි රළු ප්‍රතිපatti ඇත්තෙක්ව රළු ප්‍රතිපatti ඇත්තෝන් අතර උතුම් විමි පාපයට පිළිකුල් කරන්නෙක්ව පාපයට පිළිකුල් කරන්නවුන් අතර උතුම් විමි උතුම් විවේකය ඇත්තෙක්ව උතුම් විවේකය ඇත්තවුන් අතර උතුම් විමි. මගේ තපස් බව මෙසේය. නග්න වූ මම දිවෙන් අතලෙව කන්නේ මල පහකොට අතින් පිසින්නේ විමි. ආහාර ගැනීම සඳහා එන්න වහන්ස හිඳින්න වහන්සයි ආරාධනා කළ විට නොපිළිගත්තෙමි. පළමුව ගේන ලද දෙය තමා වෙනුවෙන් සකස් කරන ලද දෙය ආරාධනා කොට සකස් කරන දෙය නොයිවසිමි. කලගෙඩි කටින් දුන් දෙය, සැලී කටින් දුන් දෙය, එලිපත අතර සිටින ලෙස දුන් දෙය, දණ්ඩක් අතර සිටින ලෙස දුන් දෙය, පුරුෂයා වෙත ගිය තැනැත්තිය දුන් දෙය, කිරිපවන්නීය විසින් දුන් දෙය, සම්මාදම් කළ දෙයින් දුන් දෙය, බල්ලෙක් සිටින විටදී ඌට නොදී දුන් දෙය, මැස්සන් කැටි ගැසෙන තැන දුන් දෙය, නොපිළිගතිමි. මස් මාංශ නොකමි. සුරාව නොබිමි. මල් යුෂවලින් කළ මත්පැන් නොබිමි. පල් කොට සාදාගත් බීම නොබීමි. මම පිඩු පිණිස එකම ගෙයක් ඇත්තෙක්ව එකම පිඩකින් යපුනෙමුයි. ගෙවල් දෙකක් ඇත්තෙක්ව පිඩු දෙකකින් යපුනෙමි. ගෙවල් සතක් ඇත්තෙක්ව පිඩු සතකින් යපුනෙමි. එක් කුඩා බත් කැටියකින් බත් කැටි දෙකකින් බත් කැටි සතරකින් යැපුණෙමි. දවසකට වරක්, දවස් දෙකකට වරක්, දවස් හතරකට වරක් ආහාර ගතිමි. මේ ආකාරයට අඩ මාසකට වරක් යැයි වාර වශයෙන් වැළඳීමෙහි යෙදෙමින් වාසය කළෙමි. ඒ මම අමුපලා කෑවෙමි. මෙනේරි උරුහෙල් කෑවෙමි. මැලියම් කෑවෙමි. හාල් කුඩු කෑවෙමි. දම්කුඩ කෑවෙමි. තෙල් ගැනීමෙන් ඉතිරිවෙන රොඩු කෑවෙමි. තනකොළ කෑවෙමි. ගොම කෑවෙමි. වනමුල් ආහාර කොට ගත්තෙමි. ඉබේ වැටෙන ගෙඩි කෑවෙමි. එකල්හි මම හන වැහැරලි ඇන්දෙමි. මිශ්‍ර වස්ත්‍රත් ඇන්දෙමි. මිනියෙන් ඉවත් කළ රෙදිත් ඇන්දෙමි. පාංශකූල වස්රත් ඇන්දෙමි ගස් පතුරුත් ඇන්දෙමි අඳුන් දිවි සම්ද ඇන්දෙමි මැදින් පැලූ කර සහිත අඳුන් දිවියන්ගේ සම්ද ඇන්දෙමි කුස වැහැරැලිද ඇන්දෙමි නිය වැහැරැලිද ඇන්දෙමි පට්ටාද ඇන්දෙමි කෙස්වලින් කළ කම්බිලිද ඇන්දෙමි අස්ලොමින් කළ කම්බිලිද ඇන්දෙමි බකමූණු පියාපත්වලින් කළ වැහැරලිද ඇන්දිමි. ඒ මම කෙස්රැවුල් නැවත උදුරමින් කෙස්රැවුල් උදුරන්නෙක් වීමි. ආසන ප්‍රතික්ෂේප කොට උඩුකුරුව සිටියෙමි. උක්කුටික වීර්යයෙන් යුතුව උක්කුටිකයෙන් සිටියෙමි. කටු ඇතිරියෙහි සක්මන් කරමින් කටු පවුරුවෙහි නිදාගනිමින් දවසකට තුන්වරක් දෙයට බසිමින් විසුවෙමි. මෙසේ නොයෙක් අන්දමින් සිරුර තැවීමෙහි හාත් පසින් තැවීමෙහි එක විදියට යෙදී විසුවෙමි. මේ මගේ තපස් බවයි. මගේ රළු බව මෙසේය. නොයෙක් අවුරුදු ගණන් තිස්සේ බැඳුණු දූවිලි ශරීරයේ රැස්වී පතුරු සෑදී නොයෙක් අවුරුදු ගණන් වයසෙති තිඹිරි කණුවක් වැනි වෙයි. එබඳු ඌ මට මේ දූවිලි අතින් පිස දමන්නේ නම් හොඳයි යැයි කියා නොසිතෙයි. මේ මගේ රළු බවයි. මගේ පවට පිළිකුල් කරන බව මෙසේය. මම කුඩා සතුන් නොමරිමි. යැයි සිහි ඇතිව ඉදිරියට යමි. සිහි ඇතිව ආපසු එමි. විෂම ස්ථානයට ගිය කුඩා සතුන් විනාශ නොකරන්නෙමි. දිය බිඳුවේහි පවා දයාව පිහිට වූයේ වෙමි. මේ මාගේ පවට පිළිකුල් කරන බවයි. මේ මාගේ උතුම් විවේකයේ වෙයි. මම එක්තරා වනයකට වැඳී වාසය කළෙමි. ගොපල්ලෙකු හෝ පශුපල්ලෙකු හෝ තනගෙන යන්නෙකු හෝ දරගෙන යන්නෙකු හෝ වනයේ කටයුතු කරන්නෙකු හෝ දුටු විට මම වනයෙන් වනයට ලැබින් ලැබෙට නිම්නයෙන් නිම්නයට උස්බිමින් උස්බිමට ගියමි එයට හේතුව කුමක්ද? ඔව්හු මා නොදකිත්වා. මමද ඔවුන් නොදකිම්වා යන අදහසිනි. වනමුවෙක් මිනිසුන් දැක වනයෙන් වනයට ලැබින් ලැබට නිම්නෙන් නිම්නයට උස්බිමින් උස්බිමට යන්නා මෙන් මමද ගොපල්ලෙකු දුටු විට වනයෙන් වනයට ගියමි මම ගවයින් ඉවත් වූ ගොපල්ලන් නික්ම ගිය ගාල් වෙත දෙදන දෙවැලමිට බිම තබා චතුගුණ්ඩිකව ගොස් දෙනුන් වෙත කිරිබීමට එන වසුපැටවුන්ගේ ගොම අනුභව කළෙමි. මල මූත්‍ර කොට අවසන් වීමට පෙර මගේම මල මූත්‍ර අනුභව කළෙමි. මේ මාගේ විශේෂ භෝජනය විය. මම බිහිසුණු වනලැහැබකට වැඩි වාසය කළෙමි. එහි බිහිසුණු භාවය මෙසේය. යම් කිසි රාග සහිත කෙනෙක් ඒ වන ලැහැබෙට පිවිසේ නම් ලොමු දැහැ ගැනී. මම සීත හේමන්ත ඍතු දෙක අතර අට දවසෙහි හිම වැටෙන කල රාත්‍රියේ මුළු රැය එලි මහනෙහි විසුවෙමි. රාත්‍රියේ වන ලැහැබෙහි විසුවෙමි. එසේම මට පෙර නොඇසූ ආශ්චර්යවත් වූ මෙම ගාථාව වැටහිනි. ශුද්ධිය සෙවීමෙහි යෙදුණු මුනිවූ මම උෂ්ණයෙන් අතිශයෙන් තැවී හිමයෙන් ඉතා තෙත්තුයි බිහිසුණු වනයෙහි තනිව නක්නව වෙසෙමින් ගින්න ළඟට නොගියමි. එම සොහොනෙහි මිනී යට කොට්ටේ වශයෙන්ගෙන නිදා ගතිමි. එකල ගොපලු දරුවෝ මා වෙත පැමිණ කෙලගසති. මෝත්‍රාද කරති. පස්ද විසුරුවති. කන් සිදුරුවල ඉරටු ගසති. මම ඔවුන් කෙරෙහි පෞසිතක් ඉපදු වූ බවක් නොදනිමි. මේ මාගේ උපේක්ෂා විහරණය වෙයි. ආහාරයෙන් ශුද්ධිය වෙති කියන එබඳු දෘෂ්ටි ඇති මහාන බමුණෝ වෙති. ඔව් ඩෙබර වලින් යැපෙන්නේමුයි කියති. ඔව් ඩෙබර ගෙඩිද කති. ඩෙබර කුඩුද කති. ඩෙබර මිරිකාගත් වතුරද බොති නොයෙක් ආකාරයට ඩෙබර වලින් කළ ආහාරද කති මම එකම ඩෙබර ඵලයක් ආහාරයට ගත්තායයි දනිමි එකල ඩෙබර ඵලය අද තරම්ම විය එකම ඩෙබර ඵලයක් අනුභව කරන මගේ ශරීරය අතිශයින්ම කෙට්ටු විය මගේ අඟපසඟ 80 වයස් ගිය වැල් පුරුක් හෝ කළු වැල් පුරුක් මෙන් විය මගේ තට්ටම ඔටුකුරයක් මෙන් විය මගේ කොඳුවැටය ඇටවැලක් මෙන් උස් පහත් විය දිරු ශාලාවක පරාලමින් මගේ ඉල ඇට උඩ යටිව නැමී ගියේය ගැඹුරු ලිඳක තරු ඡායාව ගැඹුරට ගොස් ඇතුළට පිවිස දක්නා ලැබෙන්නාක් මෙන් මගේ ඇස් කුහරවල ඇස්තරු ගැඹුරට ගොස් ඇතුළට පිවිස දක්නට ලැබිනි මගේ හිසේ හැම අමු කල කඩන ලද අවසුළඟින් මැලවී ගිය තීන්ත ලබුගෙඩියක් මෙන් මැලවී ගියේ විය. මම බඩ අතගාන්නේ මී යයි පිටකොන්දම අතගෑවෙමි. පිටකොන්ද අතගාන්නෙමි යයි බඩ අතගා ගතිමි. ඒ අල්ප ආහාරයෙන් බඩ පිටකොන්දට ඇලුනේ විය. මම මල හෝ මූත්‍ර පහරන්නේමි එහිම යටිකුරුව වැටුනිමි. මම සිරුර අස්වසන්නෙමි අතින් අවයව පිරිමදින මගේ සිරුරෙන් දිරු මුල් ඇති ලොම් ගිලිහි වැටිනි. ආහාරයෙන් ශුද්ධිය වෙතයි කියන මහන බමුණෝ වෙති. ඔව් මුන් වලින් යපෙති, තල වලින් යපෙති, හාල් වලින් යපෙති කියති. මමද ඒ ඉරියව්වෙන්ද ඒ ප්‍රතිපත්තියෙන්ද ඒ දුෂ්කර ක්‍රියාවෙන්ද මිනිස්ය ධර්මයට වැඩි ආර්ය භාවය කිරීමට සමත් ඥාන දර්ශන විශේෂයක් නොලද්දෙමි. එයට හේතුව කුමක්ද? දැන් මා විසින් යම් ආර්ය ප්‍රඥාවක් ලබන ලද්දේද උතුම් වූ නිවනට පමුණුවන එය පිළිපඳින අය හොඳින් දුක් නැති කිරීමට පමුණුවන මේ මාර්ග ප්‍රඥාව නොලබන ලද නිසාය. ආනන්ද හිමි අවසානය දක්වාම සූත්‍රය දේශනා කරයි. බුදු හිමියන්ගේ මෙම වදන් වලින් අතිශය සෑහීමටපත් නො වූ බොහෝසේ නොපැහැදුණු කිසිවෙකුත් මේ රහතන් වහන්සේලා අතර නොවේ. ආනන්ද හිමි සූත්‍ර දේශනාවසානයේ කතිකාසනෙන් බැස ශාලාවේ පෙර සිටි අසුනට එයි. මහා කස්සප හිමි නැගිට ඊළඟ දේශනය අපේ දිවා බොජුනින් පසුව කරමු. යැයි කියයි. අජාත සත්තු රජතුමා රහතන් වහන්සේලාට දානය පිළිගන්වන්නට සැදී පැහැදී බලා සිටී. මෙය දැනුම් දීමත් සමගම රැස්වීම් ශාලාවේ සිටි 500ක් රහතන් වහන්සේලා එතැනින් නික්ම පෙළ ගැසී දාන ශාලාව වෙතට ගමන් කරයි. බක්කුල හිමි ආනන්ද හිමි හා අනුරුද්ධ හිමිවරුන් වෙතට එමින් බුදු හිමියන්ගේ දුෂ්කර ක්‍රියාවන් ගැන මේ යන අතර කතා කරමුද යයි විමසයි මට ඒ සය අවුරුද්දේ අවසානය ගැන අසන්නට ප්‍රශ්න තියෙනවා යයි බක්කොළ හිමි කියයි ස්වාමීනි ඔබේ ප්‍රශ්න මොනවාද අනුරුද්ධ හිමි අසයි මා පසුව දැනගත්තා කොණ්ඩඤ්ඤත් අනෙක් තවුසන් සතර දෙනාත් මුංඇට හෝ කඩල තම්බා ඒ වතුර සිද්ධාර්ථ තාපසයන්ට වරින් වර පෙවූ බව තවත් විට බත් කැදලි වලින් ඉතුරු වූ වතුර හිමියන්ගේ මුවට දුන් බව බෝසතුන් ඝන ආහාර කිසිවක් නොගත් නිසා එය ඔහුව ජීවත් කරවන්නට ඔවුන්ට හැකි වූ එකම මාර්ගය වුණා අනුරුද්ධ හිමි පිළිතුරු දෙයි. බෝසතුන් එකල බොහෝ විට සිටියේ අසිහියට ආසන්නව බොහෝ විට සිහි මූර්ජා වුණා. උන්වහන්සේ කෙතරම් කුෂ වුණාදයත් උදරය අතගෑවිට දැනුනේ පිටකොන්දයි. උන්වහන්සේගේ සම පාණ්ඩු පැහැයක් වී සුදුමෙලි වුණා. ආහාර මදවීමෙන් හිසේ කෙස් කැරලි පිටින් අහුරු පිටින් ගැලවි ආවා. කොණ්ඩඤ්ඤ තවුසාත් අනෙක් තවුසනුත් බෝසතුන්ට බලෙන් යමක් නොපෙව්වා නම් නිසකයෙන්ම උන්වහන්සේ මිය දෙන්නට ඉඩ තිබුණා. එහෙමනම් අද අප කිසිවෙකුත් මෙතන නැහැ. ආනන්ද හිමි කියයි. බෝසතුන් වහන්සේ අවසානයේ නිවන සොයා ගයාවට ගිය විට කොණ්ඩඤ්ඤත් අනෙක් තවුසනුත් ඒ සමග නොගියේ ඇයි? බක්කුල හිමි විමසයි. ඔවුන් ඒ තරම්ම උන්වහන්සේට බැතිමත් වුණා නම් ඒ අසහාය ප්‍රයත්නයට දිගටම උදව් උපකාර නොකළේ ඇයි? බෝසතුන් තපස නිසාම බොහෝ මරණාසන්න වූ විට උන්වහන්සේට සිටිවිල්ලක් ඇති වුණා. උන්වහන්සේ තමාටම මෙසේ කියාගත්තා. මේ ආකාර දුෂ්කර ක්‍රියා කිරීමෙන් ශරීරයට වද හිංසා දීමෙන් කිසිසේත්ම මට උතුම් වූ ආර්ය සත්‍යයත් සොයා ගන්නට බෑ. ඒ නිවන සාක්ෂාත් කර ගැනීමට තවත් මාර්ගයක් තිබෙන්නට ඕනෑ. ඊළඟට ඔහු ලාබාලවියේදී රාජකීය වප්මගුල් උත්සව අවස්ථාවේදී දඹගස මුල කළ භාවනාව මෙනෙහි කළා. ඒ අවස්ථාවේ ලද පරිම සතුට සිහිපත් කළා. තමාගෙන්ම විමසුවා. "ඇයි මා ඒ ප්‍රීතියට බිය?" එය ඉඳුරන්ට සැපදීමෙන් හෝ පාපයෙන් උපන් ප්‍රීතියක් නොවේ. මේ බොහෝ පීඩාවටපත් සිරුරින් මට ඒ උතුම් తත්වයට පත් වී සතුට ලබන්නට බෑ. මා ඝන ආහාර හා කැඳ අනුභව කළොත් මොකද? ආනන්ද හිමි පවසයි. මේ අවස්ථාවේ හරකුන් දක්කමින් සිටි ගොපළු දරුවෙක් බෝධිසත්වයින් බිම දිගැදී සිටනු දුටුවා. මේ කෘෂ මිනිසා මිය ගිහින් යයි දරුවා සිතුවා. ඔහු ගෙදර ගොස් මේ ගැන දෙමාපියන්ට සැලකලා. ඒ අය බොහෝ විට තවුසන්ට දන් පිළිගන්වන අයයි. ඔවුන් තම පුතුන් සමග සිද්ධාර්ථ සිහිනැතිව වැටී සිටි තැනට ආවා. බෝසතුන් තවම හුස්ම හෙළන බව නාස්පුඩු වෙතට තැබූ ඇඟිලි තුඩු වලින් ඔවුන් දැනගත්තා. ඔහු තවම මිය ගිහින් නැහැ. දැන්ම යමක් ඇඟට නොවැටුණහොත් ඔහු ඉක්මනින්ම මිය දෙනවා. පුතා ගෙට ගිහින් උණු කිරි ටිකක් ගෙන එන්න. අපි පොවමු. දරුවාගේ මව කීවා. දරුවා ගෙට දුව ගොස් උණු කිරි ගෙන ආවා. දරුවාගේ මව හිමියන්ගේ හිස ඔසවා තම ඇකයේ රඳවා දෙතොළ අතරට කිරි බින්දු කිහිපයක් වක් කළා. මේ ආකාරයට ඇයත් ඇගේ පවුලේ අයත් හිමියන්ට සත්කාර කරමින් කෙමින් කෙමින් උන්වහන්සේට යලි ඝන ආහාර දෙමින් සුවයටපත් කළා. ආනන්ද හිමි පවසයි. උපාලි හිමියනි ඔබේ මුල් පැනයට පිළිතුර කොණ්ඩඤ්ඤත් අනෙක් තවුසනුත් හිමියන් යලි ආහාර ගන්නා බව දුටු විට උන් වහන්සේ කෙරෙහි අප්‍රසාදයට පත් වුණා. බෝසතුන් තම සිරුරේ අවශ්‍යතාවයන්ට ඉඩ දෙන්නේ තම අභිප්‍රාය නිවන් මඟ සෙවීම අත්හැර දාලා යයි කියා ඒ අය සිතුවා. යැයි අනුරුද්ධ හිමි පවසයි. කොණ්ඩඤ්ඤ අන් අයට කීවා අපේ සිද්ධාර්ථට ඉඳුරන් පිනවන්න ඉඩ දී යමු. ඔහු අසමත් වුණා. අපවත් අසමර්ථයට ලක් කළා. මෙසේ කියා ඒ අය බරණැස ඉසිපතනයට ගියා. තම සිරුරට දුක් දීමේදී තමා අන් තවුසන් නොගිය අන්තයකට ගිය බව හිමියන් වටහාගත්තා. ආනන්ද හිමි පවසයි. බුදුරදුන් මට දේශනා කළා. තමා අන්තගාමීත්වයෙන් නිවන පිළිබඳ හෝඩුවාවක් හෝ අතිමානුෂීය බුද්ධියක් හෝ ලැබුවේ නැහැ. දුකින් මිදීමේ සලකුණක්වත් දුටුවේ නැහැ. මට මග වැරදුනා. දැන් මා ආපසු හරි මඟ සොයා යා යුතුය කියා මේ මොහොතේ පටන් හිමියන් මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළා කාම සුකල්ලි කානු යෝගයෙන්ද අත්තකිල මතානු යෝගයෙන්ද මිදුණා ශරීරයට අන්ත සැපහා අන්ත දුක් දීමෙන් වෙන්ව මැදුම් පිළිවෙත සොයා ගියා උන් වහන්සේ මේ අන්ත දෙකම අත් විඳ තිබුණා මේ එකකින්වත් තමා නිවන් නොදකින බවත් එයින් අත්වන්නේ මරණය සහ යලි උපත පමණක් බවත් තේරුම් ගත්තා. මේ මොහොතේ මහා කස්සප රහතුන් වහන්සේලා තිදෙනා වෙතට විත් කතා කළා. අජාත සත්තු රජතුමා දන් පිළිගැන්වීමට බලා සිටිනවා. පසුව අපට මැදුම් පිළිවෙත ගැන කතා කරන්නට ඕනෑ තරම් කාලවේලා තියේවි. මහා කස්සප හිමි දානශාලාවට පෙරමග ගනිද්දී අජාසත් රජතුමාත් 300ක් සේවක පිරිසත් රහතුන් වහන්සේලාට දන් පිළිගන්වන්නට සූදානමින් සිටියහ.